තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කරන අවස්ථාවේදී ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණේ නැත්නම් කරුණාකරලා මේ අතෝසවලා යම් සංඥාවක් කරන්න. එතකොට අපිට පුළුවන් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම ලිඛිත ප්‍රශ්න අවසන් වුණාට පස්සේ යම් තවදුරටත් යම් ප්‍රශ්න තියෙනවා නම් ගැටළු සහගත තැන් තියෙනවා නම් සැකමුසු තැන් තියෙනවා නම් ඒවා සභාවට ඉදිරිපත් කරන්න අපිට ඒ අනුව ඒවත් සාකච්ඡාවට ගන්න පුළුවන්. එතකොට මේ සාකච්ඡාවේදී අපි මූලිකත්වය දෙනවා තමන් කරගෙන යන භාවනාවේදී තමන්ට මුණ පාන්න වෙච්ච ගැටලු වලට මුලින්ම. එතකොට අපි මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ අපි කරගෙන යන භවනාවට විශේෂ උපකාරයක් කිරීම. මොකද තනි තනිවම අපි එකිනෙකාව හම්බ වෙලා සාකච්ඡා කරන්නේ කමඨහන් සුද්ධ කිරීමක් කරන්නේ ඒ වෙනුවට මේ විදිහට මේ සාමූහික වශයෙන් තමයි මේ සාකච්ඡාවේ යෙදෙන්නේ. එතකොට තමන්ගේ ප්‍රශ්න ලිඛිතව එතකොට දැනුම් දීලා තියන්න පුළුවන්. අපේ සංවිධායක මහත්මයා ඒවා ක්‍රමානුකූලව තෝරලා පෙළගස්සලා තියෙනවා. එතකොට අපි ඒවා සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අපිට ඉඩ ලැබුණාම ඉඩ ලැබුණොත් ඊළඟට තමන්ගේ තියෙන යම් යම් අනෙකුත් ධර්ම සාකච්ඡාවකට ගන්න පුළුවන් වටින යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපිට निराකරණය කරගන්න පුළුවන්. හොඳයි අපි ඒ නිසා ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. මම ආරාධනා කරනවා අපේ සංවිධායක රණසිංහ මහත්මයාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. පෙරවන් සර්ණයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද 127 වන භාවනා වැඩමුළුවේ අපගේ අපගේ ආරණ්‍ය සේනාසනාධිපති උඩිරේගම ධම්මජීව ස්වාමින් වහන්සේ නොමැතිවත් උන්වහන්සේ එතරට වඩින්න සිද්ධ වුණා හදිස්සියෙම. එම නිසා අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සැපමිනි මේතිරිගල නිස්සරණ වාසී පානදුරේ චන්ද්‍රරතන ස්වාමි පාදයන්න් වහන්සේ අපි සාදුකාර පවත්වා নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා සාදු සාදු සාදු. ඒ වගේම සමගම මෙම අවස්ථාවට පැමිණි අපේ අනිකුත් ස්වාමීන් වහන්සේත් අපි নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමුවට මෙම භාවනා වැඩමුළුවට සහභාගී වන අයෙක්මි. මාහට සක්මන් භාවනාව සිදු කිරීමේදී ඔබ වහන්සේ දේශනා කරන ලද පියවරයන් ප්‍රකාරව භාවනාව සිදු කළ අතර මට දැන් එක් කකුලක් තබන විට එම පතුලට බර බවක් හා අනෙක් පතුලට ඉදිරියට ගෙන යන බවත් දැනේ. මා මෙම දකුණු හා දකුණ හා ඔසවනවා, ගෙන යනවා, තබනවා හා ස්පර්ශ වන අවස්ථා සියල්ල හැඳිනීමෙන් පසු මා නිවැරදිව සක්මන කරන්නේද? කරුණාකර පහදා දෙන්න මැනවි. හොඳයි මම හිතනවා මේ සියලු දෙනාම අපේ මූලික කමඨාන් උපදේශ ලොකු සාන්නාංශයේ සවන් දෙන්න ඇති කියලා. ඉතින් මේ සක්මන් භාවනාව ඇත්තටම පරයන්ක භාවනාවටත් වඩා බොහොම විපස්සනාවට රුකුලක් දෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි භාවනා කරනවා කිව්වහම ඉතින් හුඟක් දෙනෙක් මේ ඉඳගෙන ඉන්න භාවනාව ගැන තමයි අපිට චිත්ත රූපයක් ලැබෙන්නේ. නමුත් අපි විශේෂත්වයක් දෙනවා සක්මන් භාවනාවට විශේෂයෙන්ම නිස්සාරණ වනේදී. මොකද ඒ තුලින් ලොකු ඉදිරි ගමනක් අපිට හදලා දෙනවා. එතකොට සක්මන් භාවනාවේ යෙදෙනකොට ඉතින් පුළුවන් තරම් මුලින්ම හිත ටිකක් සංසුන් කරගන්න සක්මන් භාවනාව අනිත් එක පරයන්ක භාවනාවට වඩා ටිකක් අභියෝගශීලී. මොකද අපි S2 අරගෙන විවෘත ස්ථානයකට ගිහිල්ලා අනිකුත් ශබ්ද විවිධ දර්ශන මැදේ තමයි අපි මේ සක්මන් භාවනාවේ යෙදෙන්නේ. සාමාන්‍යයෙන් පරයන්ක භාවනාව නම් එහෙම නෙමෙයි පුළුවන් තරම් ඒකටම සැදිලා පැහැදිලා අනිකුත් සියලු කටයුතු බහා තබලා නිදැල්ලේ වෙන්න ඉදාරණ කටයුත්තක් තමයි පරයන්ක භාවනාවේදී සිද්ධ වෙන්නේ. නමුත් සක්මන් භාවනාවේදී ඊට හාත්පසින්ම වෙනස් අපිට චේතනාපූර්වකව අපි හිතලා කරන යමක් තියෙනවා මේ සක්මන් භාවනාවේදී. අපි ඇස් දෙකත් අරගෙන මේ කටයුත්තේ යෙදෙන්නේ. ඊළඟට අපි හිතලම ඉදිරියට ගමන් කරනවා ඊළාට හැරෙන අවස්ථාව තියෙනවා ඊළඟ නැවත ආපසු ගමන් කරනවා ආයි නැවතත් හැරෙනවා. ඉතින් මේ විදිහට බොහොම සක්‍රීය කටයුත්තක යෙදෙන ගමන් තමයි අපි දැන් මේ භාවනාව දියුණු කරන්නේ. එතකොට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මේ සක්මන් භාවනාව කෙනෙකුට අල්ලගන්න පුළුවන් නම් එයාට ප්‍රිය බවක් තියෙනවා නම් ඉතින් ඒක ලොකු සුබ ලකුණක් මේ භවනාවේ සෑහෙන දුරකට යන්න පුළුවන් කියන එකට. එතකොට සක්මන් භාවනාව පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් අපේ සක්මන හුරු වෙන්න ඕනේ. හුරු වෙනවා කියන්නේ ටිකක් හොඳට භාවනාවක් කරනවා කියන හැඟීමක් බරට ගන්නෙ නැතුව අපි ඉස්සෙල්ලා මේ සක්මන Tamanට හුරු කරගන්න. ඒකේ පදම් වෙන්න පොඩ්ඩක් සාමාන්‍ය වේගයකින් එහාට මෙහාට ඇවිදිනවා. දැන් මේ ඇවිදීම අපි නිකන් gedara dore කටයුතු කරද්දී යන සාමාන්‍ය ගමනමයි. කිසිම වෙනසක් නැහැ. ගිහිල්ලා අපිට මේ සක්මන එක නිකන් යාළු වෙනවා වගේ දෙයක් තමයි මෙතනදී කරන්නේ. දැන් හොඳට අපි සක්මනත් එක්ක ওই විදිහට විනාඩි 5ක් 10ක් උනත් ගත කළා ගත කළා. ඉතින් හොඳට මේ ඉහළ පහළ ගිහිල්ලා Tamanට යන්න පුළුවන් ගාන අපිට මේ කයට ආයාසයෙන් තොරව යන්න පුළුවන් ගාන අපි තේරුම් ගන්නවා. මොකද මේකෙදි මේ සක්මන් භාවනාව කරනවා කියලා අපි අනවශ්‍ය වේගයකින් ගමන් කිරීමවත් එහෙම නැත්නම් ඊ타මත්ම ශෙමින් ගමන් කිරීමවත් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. සමහර විට අපි භාවනාවේ ටිකක් ගැඹුරට යනකොට මේ අපේ සක්මනේ වේගය ටික ටික අඩු වෙන්න පුළුවන්. ඒක ස්වාභාවික වෙනවා නම් ඒක වළක්වන්න අවශ්‍යත් නැහැ. හැබැයි මුලදී පටන් ගන්න අවස්ථාවේදී පුළුවන් තරම් බොහෝම නිදැල්ලේ හිතට කිසිම බරක් නොදී සාමාන්‍ය අපේ කයට එහාට මෙහාට ඔහේ යන්න ඉඩ දීලා කරන භාවනාවක් තමයි මුලින්ම පටන් ගන්න. එතකොට අපි දැන් ඉස්සෙල්ලා සක්මනට ගිහිල්ලා අපි ටිකක් සාමාන්‍ය විදිහට ඇවිදලා බලනවා මේ සක්මනේ කොහෙද වලගොඩලි තියෙන්නේ එහාට යද්දි මොනවාද පේන්නේ අර ඒ විදිහට ටිකක් සක්මනේක යාළු වෙනවා. යාළු වෙලා ඊළඟට මුල්ලදියරේදී අපිට පුළුවන් මානසිකාරයක් යොදා ගන්න මනසිකාරයක් කරනවා කියන්නේ දැන් අපේ හිත නිරන්තරයෙන්ම විවිධාකාර අරමුණු වල යෙදිලා ඉන්නේ. එහෙම නැත්නම් විවිධාකාර අරමුණු වල මනස් කල්පිත ලෝක හදාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපිට මේ එහෙම ඉන්න සිත තමයි දැන් මේ බොහොම සරල දෙයක් සඳහා යොදා ගන්න අපි උත්සාහවත් වෙන්නේ. ඉතින් මේක හිතන තරම් මේ පහසු නෑ. මොකද දැන් මේ පින්වුතුන් සියලු දෙනාම වගේ ඉතින් විවිධාකාර අනිකුත් කටයුතු වල යෙදিলা ඉඳලා තමයි දැන් මේ නිසරණ වණයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතන තරම් ඉක්මනට අපේ හිත අපේ මේ කරගෙන යන කටයුත්තට සහයෝගය දක්වන්නේ නැහැ. නමුත් අපි වීරයවන්තව මේ කටයුත්තේ යෙදෙනවා නම් අන්න ටික ටික අපිට හිත මෙල්ල කරගන්න පුළුවන්. එතකොට මේ හිත මෙල්ල කරගන්න පහසු වෙන එක උපක්‍රමයක් තමයි මේ මානසිකාර කිරීම. ඒතකොට සක්මනේදී කරන මානසිකාරය අපිට පටන් ගන්න පුළුවන් වම දකුණ කියන අන්දමට. දැන් අපි මේ බිඳුන් දන්නවා පුංචි කාලෙදී. නැත්තම් ඔය සාමාන්‍ය කටයුතු වලදී ඔය වම දකුණ වම දකුණ කියලා නිකන් එහාට මෙහාට අපි අර වම් කකුල දිනනකොට වම කියනවා දකුණු කකුල දිනනකොට දකුණ කියනවා. ඔය විදිහට අපි මේ ගමන් කරලා තියෙනවා. ඉස්කෝලේ එහෙම කරලා තියෙනවා. ඔය හා සමාන දෙයක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා බොහෝම සතියෙන් යුක්තව එළඹ සිටි සිහියෙන් යුක්තව තමයි මේ කාර්යය නියැලෙන්නේ. අපි වෙන වෙන දේවල් හිත හිත වම දකුණ කී කී යනවා නම් නෙමෙයි. අපි වම් කකුල තියනකොට වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට වම කියලා සටහනක් හිතේ යොදා ගන්නවා. ඊළඟට දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා සටහනක් යොදා ගන්නවා. ඔච්චරයි. වම දකුණ වම දකුණ කියලා මේ විදිහට ඊටාම සරලයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මේක මේ මේකත් භවනාවක්ද කියලා. අපිට තියෙන එක්තරාන්දමක වැරදි වැටහීමක් තමයි අපි හිතුවොත් මේ භවනාව සංකීර්ණ වුණොත් තමයි අපේ මේ සමාධියක් දිනු වෙන්නේ එහෙම නැත්නම් ප්‍රඥාවක් දිනු වෙන්නේ කියලා ඒක වැරදි මතයක්. ඒ නිසා අපේ හිතේ තියෙන යම් යම් දුර්මත මේ භවනා ක්‍රමේදී මුලින්ම අපි නැති කරගන්න ඕන. අපේ හිතට සරල බව හඳුන්ලා දුන්නොත් හිත සංසුන් වෙන ක්‍රමයක් හඳුන්ලා දුන්නොත් සැහැල්ලු වෙන්න ඉඩ හැරියොත් අන්න අපේ භවනාවට මනසෙන් ලොකු රුකුලක් හම් වෙනවා. ඒ නිසා සංකීර්ණ කරගන්න එපා. පුළුවන් තරම් මේ සක්මන් භාවනාව බොහොම සරලව තමන්ගේ කයට හිතට සතුටක් දැනෙන විදිහට කරන්න. ඒ නිසා ලොකු න්‍යායයන් මේ කෂට යොදන්න එපා. බොහොම සරලව වම දකුණ කියලා අර පුංචි දරුවේ හරියට නිකන් අර අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ අත අල්ලගෙන ඇවිදින්න පුරුදු වෙනවා වගේ. ඒ එහෙම තියෙන පාදයක් පාසා යම්සි ආස්වාදයක් භුක්ති විඳිනවා වගේ තමයි දැන් මේ අපිත් මේ වැඩිහිටි වෙලා මේ ශක්මන් භාවනාවේ යෙදෙන්නේ. එතකොට අපේ පාදයේ ස්පර්ශ වෙනකොට අපිට පුළුවන් නම් අර තිබිච්ච විවිධාකාර දහසකුත් එකක් අපේ ලෞකික ඥානයන් පොඩ්ඩක් පැත්තකට තියලා මේ අපේ කකුල ස්පර්ශ වෙනවා දැන් පොළවේ. අන්න ඒ අවස්ථාවේදී අපි වම කියලා සටහනක් යදනවා. අන්න නැවතත් දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙනවා. අන්න දකුණ කියලා සටහනක් යොදනවා. ඉතින් ඒක අවසන් වුණා. ඔන්න නැවතත් ඔන්න වම් කකුල සූදානම්. වම් කකුල පොළවේ ස්පර්ශ වෙනවා. අපි වම කියලා සටහනක් යොදනවා. නැවතත් දකුණ කියලා සටහනක් යොදනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට අපි මේ භාවනාව ආරම්භ කරනවා. දැන් මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපි මේ කරන්න යන කටයුත්ත හරිම සරලයි. මේ සරල බව නිසාම අපේ හිතට විවිධාකාර සැක මතුවෙනවා. නිසා සැක පුළුවන් තරම් මේ ධර්ම සාකච්ඡාවන්ට සවන් දීලා ධර්මයට සවන් දීලා පුළුවන් තරම් ඒ ශක සංකා ටික මුලින්ම අයින් කරගන්න. විශ්වාසය ඇති කරගන්න මේක තමයි නිවැරදි ක්‍රමය කියන එක. ඒ නිසා විශ්වාසය ඇති කරගෙන දැන් මේ යන ගමනේදී ඊළඟ අභියෝගය තමයි දැන් මේ අපිට පියවර කීයක් මේ කොනේ ඉඳන් එහා කොනට සතිමත්ව යන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟ අභියෝගය. කියන්නේ දැන් අපි වම කියනවා කියනකොට වම වම් කකුල ස්පර්ශ වෙනකොට වම කියලා කියනවා. දකුණු කකුල ස්පර්ශනොත් දකුණ කියලා කියනවා. ඉතින් ඔහොම ඔහොම දිගට කරගෙන යනකොට අපි දන්නේම නැතුව අපේ හිත වෙනත් අරමුණු වලට දුවලා. ඉතින් ඒක තමයි සාමාන්‍ය අපේ හිතේ ස්වභාවය. ඉතින් එහෙම දුවපු බව දැනගත්තා නම් අන්න එතෙන් පටන් නැවතත් සක්මන් භාවනාවේ යෙදෙන්න. දැන් අර හිත වෙන අරමුණකට දිව්වා නේද කියලා මට මේක කරගන්න බැහැ නේද බැහැ නේද කියලා අර එක්තරා අන්දමක මේ දෝෂාරෝපණයක් Tamanට එල්ල කරගන්න එපා. ඒක Tamanට අවාසිදායකයි. නිසා හිත දුවපු දෙන් හිත පිටත ගිය දෙන් නමුත් ආපහු එයා එනවා. නැත්තම් අපේ අපිට සිහිය එළඹියාට පස්සේ අපි එයාව නැවතත් ගන්නවා අපේ අරමුණට. නිසා පුළුවන් තරම් හැකි සංඥාවක් ඇති කරගන්න මේක කරන්න පුළුවන්. මේක බැරි දෙයක් නෙමෙයි. හැබැයි ආරම්භක අවස්ථාවේදී නැවත නැවත මේ වහවනා අරමුණට හිත ගන්නවා කියන එක ඕනම කෙනෙකුට සාධාරණ දෙයක්. ඒ නිසා හිතන්න එපා මේ හොඳට භාවනාවේ යෙදිච්ච භාවනාවේ වැඩිච්ච අය මේක මේ ඉබේ ලැබුව අය නැත්නම් බොහොම එහෙම නැත්නම් බොහොම පහසුවෙන් ලැබුව අය කියලා වැරදි උපකල්පනයක් ඇති කරගන්න එපා. මේක බොහොම දුෂ්කරව කැපවීමෙන් යුක්තව කරලා තමයි ඒ අයත් යම් මට්ටමකට හරි දියුණුලා තියෙන්නේ. ඒ නිසා තමනුත් දැන් මේ අර බොහොම අමාරුවෙන් වැටි වැටි ඇවිදින්න හදන පුංචි දරුවෙක් වගේ බලන්න පියවර කීපයක් සතිය කඩාගන්නේ නැතුව මේ කොනේ ඉඳන් එහා කොනට අරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි හිතමු මේ කොනේ ඉඳන් පටන් ගත්තා. ඔන්න දැන් වම් කකුල ස්පර්ශනකට වම කියලා කියනවා. දකුණු කකුල ස්පර්ශනකට දකුණ කියලා තියෙනවා. දැන් ওই විදිහට අපි හිමීට අරගෙන ගියා. ඔහොම ගිහිල්ලා දැන් අපි සක්මනේ එහා කොනට ගියත් එක පාරට දැන් කොනේදී අනිත් පැත්තට හැරෙන්නේ නැහැ. අපි එතෙන්ට බොහොම හිමීට ළඟා වෙලා අපේ සාමාන්‍ය වේගයේ පවත්වගෙන ළඟා වෙලා අපිට පුළුවන් ඒ අවසාන අවසාන පියවරේදී හිට ගන්නවා. ඒ කියන්නේ හැරෙන්නේ නැතුව එහා පැත්ත බලාගෙනම හිට ගන්නවා. හිටගෙන අපිට පුළුවන් එකපාරට හැරෙන්නේ නැතුව හිටගෙන ඉන්නවා කියලා ඕනම් මනසිකාර කරන්න පුළුවන්. එක්තරා දැන් අපි වම දකුණ වම දකුණ කියගෙන කියාගෙන ගියා. හිටගත්තා හිටගෙන ඉන්නවා කියලා මනසිකාරය කළා. ඊළඟට දැන් හැරෙනවා. දැන් මේ හැරෙනවා කියන මානසිකාරයක් ඕනනම් හිතේ කරලා ඔන්න හිමීට හැරෙනවා. ඔන්න නැවතත් හැරිලත් එක පාරට ආපස්සට සක්මනේ එන්නේ නැහැ. දැන් නැවතත් අපි දැන් හිටගෙන ඉන්නේ. එනිසා හිටගෙන ඉන්නවා කියලා එක මානසිකාරයක් කරනවා. කරලා ඊළ ඉවර වෙලා ඔන්න නැවත ඊළඟට ආපස්සට එන ගමන ආරම්භ කරන්න පුළුවන්. එතකොට නැවතත් වම දකුණ වම දකුණ කියලා අපේ අපේ සුපුරුදු විදිහට සක්මන් භාවනා වේදෙනවා. එතකොට මෙතන මේ මොකද මේ හැරෙන අවස්ථාව කියන්නේ අපි අර අරගෙන ගිය සතිය කැඩෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි එතෙන්දී. ඒ නිසා එතන මොකද එතන යම්සි සාමාන්‍ය අපි අරගෙන ගිය කටයුත්තට වඩා ටිකක් බාහිර වැඩක් නැත්නම් අමාරු වැඩක් එතන තියෙනවා. හොඳන ඉඳ සති අර අරගෙන ගිය සතිය හැලහොල්මන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසායි අපි ඒකට පොඩි රුකුලක් දෙන්න තමයි ගිහිල්ලා එකපාරට හැරෙන්නේ නැතුව හිත ගන්නවා හිත ගන්නවා කියලා මෙනෙහි කරනවා හැරෙනවා කියලා හැරෙමින් මෙනෙහි කරනවා නැවතත් හිත ගන්නවා ඔන්න ඊළඟට නැවත ආපස්සට සක්මන පටන් ගන්නවා. එතකොට මේ විදිහට අපි සක්මනේ යෙදෙනවා. දැන් වම දකුණ කියන මේ ක්‍රමයෙන් ඔසවනවා තබනවා කියන පියවරට යනවද? ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන පියවරට යනවද? කියන එක ඇත්තටම තමන්ටම හැඟෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ටම තීරණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් ක්‍රම තුනක් එහෙම නැත්නම් අධියර තුනකට මේ දේ කරන්න පුළුවන්. හැබැයි මේ අධියර ඉස්කෝලේ නිකන් 1 2 3 කියන ශ්‍රේණි වශයෙන් වර්ග කරන්න බෑ. ඒ කියන්නේ අපි කෙනෙක් කිව්වොත් එක්කෙනෙක් යෙදෙන්නේ වම දකුණ කියමින්ය අනිත් කෙනා යෙදෙන්නේ ඔසවනවා ගෙනියනවා තබනවා කියන විදිහටය කියලා එක්කෙනෙක්ගේ භාවනාව අනිත් කෙනාගේ භාවනාවට වඩා දියුණුයි කියලා තීරණයකට ලැබෙන්න බෑ මේ කටයුතු දෙකේදීම Taman කොයිතරම් සතිය පවත්වනවද යෙදෙන කාර්යයත් එක්ක කොයිතරම් පැහැදිලා යෙදිලා ඉන්නවද කියන එක මතයි සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ නිසා අපි මේ කිසිම දෙයකට ලේබල් එකක් දාන්න නරකයි මේකයි හොඳ මේකයි වඩා ඉහළ අංකය මේක පහළ අංකය කියලා ලේබල් එකක් දාන්න යන්න එපා. දැන් යම් කෙනෙක් වම දකුණ කියලා ඒ කටයුත්ත පටන් අරගෙන Tamanට බොහෝම සාවධානව මේ කටයුත්තේ යෙදෙනවා නම් ඒ සරලවම හිතේ පවත්ව ගන්න පුළුවන් නම් හිත එඟක එකම වෙනවා නම් ඒ ක්‍රමයේ දිගට කරගෙන යන්න. ඊළඟට ඒ ක්‍රමයේ ඒ ක්‍රමයේ හොඳට යෙදෙනකොට Tamanට තේරෙනවා නම් හොඳට දැන් සතිය අරගෙන යන්න පුළුවන් එළඹ සිට සිහිය පවත්වාගෙන යන්න පුළුවන් ඒ පවත්වාගෙන යනකොට දැන් මේ කය හොඳට නිදැල්ලේ යනවා වගේ ස්වභාවයක් තමන් තමන් කලින් තරම් ආයාසයක් වෙහෙසක් දරන්නේ නැතුව ඉබේම මේ දේ සිද්ධ වෙනවා වගේ ස්වභාවයකට එනවනම් අන්න බලන්න වම දකුණ වම දකුණ කියලා මෙනෙහි නොකරත් මේ දේ කරන්න පුළුවන්ද කියලා අන්න අපිට තව එහාට යන්න පුළුවන් ඒ වගේමයි වම දකුණ කියන එක සරල වැඩි නම් අන්න අපිට පුළුවන් තව පොඩි වැඩක් අපේ හිතට හඳුන්ලා දෙන්න. ඒ තමයි ඔසවනවා, තබනවා කියන එක කියලා අපි මේ මේ කටයුතු දෙකකට කඩනවා. දැන් වම දකුණ කිව්වොත් තියෙන්නේ මේ අදියර දෙකයි. ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා කියලා දෙකට දෙකට කැඩුවොත් ඔන්න පියවර හතරක් වෙනවා. දැන් එතකොට හිතට කටයුතු දෙකක් තියෙනවා. දැන් එක කකුලකට කටයුතු දෙකක්. ඔසවනවා කියන එකේදී හිත පවත්වන්න ඕනේ, තබනවා කියන එකේදී හිත පවත්වන්න ඕනේ. අපි එතන ගැන පොඩ්ඩක් මේ කතා කළොත් ඔසවනවා කියද්දී පොළවෙන් දැන් ස්පර්ශ වෙලා තියෙන කකුල පොළවෙන් ගිලිහෙනකොට ඔන්න ඔසවනවා. ඒ මුළු මුළු ඉසවීමේ ක්‍රියාවලියේම අපේ හිත පවත්වන්න ඕනේ. ඊළඟට යම්සි පම්මකට ඔසවලා අවසන් වෙලා ඉසවීම අවසන් වුණාට පස්සේ දැන් ඔන්න අපි තබනවා කියන ක්‍රියාවලිය යෙදෙන්නේ. අන්නේ තබනවා කියන මුළු ක්‍රියාවලියේම හිත පවත්වන්න ඕනේ. දැන් ඔය හා සමානයි ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා අපි පියවර තුනකට කැඩුවා. එතකොට ඔසවනවා කියන සම්පූර්ණ ක්‍රියාවලියේ හිත පවත්වනවා, ගෙනියනවා කියන ක්‍රියාවලියේ හිත පවත්වනවා, තබනවා කියන ක්‍රියාවලියේ හිත පවත්වනවා. ඒතර මේ වගේ ක්‍රමවේදයක් තමයි අපි දැන් මේ සක්මන් භාවනාවේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ, කරන්න තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට තව මේ පින්වතුන් මේ සියලු දෙනා අත්දැකීම් ලබනවත් එක්ක අපි තව ඉදිරියට සාකච්ඡා කරමු. මම මේ මූලික හැඳින්වීමක් කරේ ආරම්භක යෝගීන්ට මේ සක්මන් භාවනාව කොහොමද පටන් ගන්න කියලා. අපි හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යනවා. අවසරයි අපේ හඳුනේ දෙවෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ යෝගීන් වැඩිමළුවේ සක්මන් භාවනාව කරද්දී කූඹීන් වැඩි කුඩා සතුන් පෑගෙන්නට හැකිය. එෙහිදී ඔවුන් මරණයට පත්විය හැකිය. එමගින් අපට සතුන් මැරීම පිළිබඳ පවක් ඇතිවිය හැකිද? මුලින්ම ඉතින් සක්මන ටිකක් අතු දාලා පිරිසිදු කරලා පටන් ගන්න. ඒ හින්දා එතකොට අපි දන්නවා මේකේ පොඩි පණුවෝ ඉන්නවා නම් දලබෝ එහෙම වැටලා තියෙනවා නම් කූමි ඉන්නවා නම් එතකොට අපිට ඒ ගැන යම් වැටහීමක් ඇති වෙනවා. දැන් සක්මන් කරන්න කලින් ඒ නිසා අපි පුළුවන් තරම් මේ සක්මන පිරිසිදු කරලා පටන් ගන්නවා. හැබැයි අපි ටිකක් අන්තගාමී වෙනවා මේ ඕන්ට වඩා මේ වැලිමලුවේ ඊටාම සියුම් සුද්ධ පාණියෙන් ඉන්නවා කියන මට්ටමකට අපි හිතන්න ගියොත් අපේ භවනාව කරගෙන යන්න අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා අපි සම්මුති මට්ටමින් ප්‍රායෝගික මට්ටමින් යන්න මෙතෙන්දී අපිට පේන මට්ටමේ ඇහැට පේන දැන් අපි හිතගත්තාම අපේ ඇහැට පේන මට්ටමේදී සතෙක් නැතිනම් අපිට ඒතකොට මේ සත්තු මරන්න චේතනාවක් මෙතෙන්දී නැහැ. ඒ නිසා අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. හැබැයි වැලියට යට වැලිකට අතර යම් යම් කුඩා සත්තු ඉන්න පුළුවන්. ඉතින් පෑගිලා මැරෙන්න පුළුවන්. නමුත් අපිට උන්ව මරණ චේතනාවක් නැහැ. චේතනාවක් නැත්නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය විදිහට මේ සීලය ගැන මේ පරාමර්ශණය කරන්න යන්න එපා. ඒ වෙනුවට Taman තේරුම් ගන්න අපි මේ සීලයක් සමාදන් වෙලා බොහොම අවංකව මේ කටයුත්තේ යෙදෙනවා. ඒ වගේම අපි අපිට හැකි පමණට මේ සක්මන හොඳට පිරිසුදු කරලා මේ සත්තු ඉන්නවා නම් ඒවුන්වත් අයින් කරලා අපි මේ කටයුත්ත යෙදෙනවා. ඉතින් තමන් සක්මනේ යෙදෙන අතරේ අපි තුමු කූඹි පාරක් යනවා නම් ඉතින් තමන්ට හැකිනම් ඒ උන්ට හානියක් නොවි ඒ කටයුත්ත යෙදෙන්න. ඒකේ වරදක් නැහැ. එනිසා අනවශ්‍ය විදිහට අර වැලිය යට සත්තු ඉන්නවයි කියලා මේ අනවශ්‍ය මේ හැඟීමක් ඇති කරගන්න එපා. දෙවෙනිම පින් අපේ හාමුදුරනේ මේ ප්‍රශ්න නම් සමත භාවනාව හා විදර්ශනා භාවනාව සම්බන්ධවයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සමත භාවනාවෙන් විදර්ශනාවට හැරිය යුතුයයි නිශ්චිත වේලාවක් හෝ අවස්ථාවක් තිබේද නැතහොත් එය එක් එක් යෝගීවරයාගේ ස්වභාවයට අනුව භාවනාවේදී ඉබේම සිදුවන්නක්ද ඔබ වහන්සේටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔක ඇත්තටම අවස්ථා දෙකකටම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කෙනෙක් මුලින් සමත භාවනාවක් වඩනවා නම් අපි සාමාන්‍යයෙන් කියනවා සමත පූර්වංගම විපස්සනා කියලා. ඒතර භාවනා ක්‍රම වශයෙන් තින් කීපයක් හඳුනා ගන්න පුළුවන්. සමත පූර්වංගම විපස්සනා කියලා තියෙනවා. විපස්සනා පූර්වංගම සමත කියලා තියෙනවා. ඊළඟට මේ දෙකම එකට අරගෙන යන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මේ වගේ විවිධ ක්‍රම ඉතින් අපිට මේ හඳුනා ගන්න පුළුවන්. එතකොට සමතේ මුල් කරගෙන යන කෙනෙක් මුලින් සමත භාවනාවක් වඩන කෙනෙක් ඇත්තටම විපස්සනාවකට නැඹුරු වීම උපචාර සමාධි මට්ටමකදී එහෙම නැත්නම් අර්පණා සමාධි මට්ටමකදී සිද්ධ වෙන්න පුළුවන්. දැන් ටිකක් හැබැයි මේ මේවා න්‍යාය පැත්තට වැඩි සාමාන්‍යයෙන් කියනවා නම් දැන් උපචාර සමාධියක් කියලා කියනවා ක්‍රමානුකූලව අපි දැන් අපිට ආනාපාන සති වගේ අරමුණක් අරගෙන ඕකේ යෙදෙනකොට ටික ටික හිත ඒ අරමුණත් එක්ක ඉන්න පුරුදු වෙනවා. දැන් අපි මුලදී ආයාසයෙන් හිත ඒ අරමුණ එක්ක තියාගන්නවා. නමුත් පහු වෙනකොට හිත ස්වාභාවිකවම ඉබේම ඒ අරමුණ එක්ක ඉන්න පුරුදු වෙනවා. ඊළඟට යම් අවස්ථාවක මේ ආශ්වාස ප්‍රශ්වාස මුලැමැද අග කියන අවස්ථා තුනම එකම ආශ්වාසය මුලැමැද අග එකම ප්‍රශ්වාසය මුලැමැද අග දකින්න අවස්ථාවන් පවා පසුදරේන යනවා ඉතින් මේක ගැන පූර්ණ විග්‍රහයක් කරන්න නම් ඇත්තටම අපි තුමු මූල කර්මස්ථානයක් අරගෙන තමයි අපිට විස්තර කරන්න වෙන්නේ දැන් මෙතන ප්‍රශ්න මේ මෙතනින් අවසන් නිසා මම හිතනවා අපිට එතෙන්ට යමු වෙන එකත් හොඳයි දැන් සාමාන්‍යයෙන් අපි භාවනාවක් කරනකොට මූල කර්මස්ථානයක් කියලා දෙයක් හඳුන්වලා දෙනවා මොකද දැන් හිත නියැලෙන්න හිතට යෙදෙන්න වැඩක් තමයි මේ මූල කර්මස්ථානය හඳුල්ලා දීමින් කරන්නේ. මොකද නැත්තම් අපේ හිත ඉබාගාට යනවා තම එයාට ඕන ඕන දේවල් හිත හිත ඉන්නවා. ඒක එහෙම ඉඩ දෙන්නේ නැතුව අපිට ඕන අරමුණේ යව පිහිටෝන එක තමයි මේ මූල කර්මස්ථානයෙන් කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ පරයන්ක භාවනාවේදී කරන්නේ ඉස්සෙල්ලම හොඳට සුව පහසුවද වාඩි වෙනවා. පොටහසු ඇතුළේ වාඩි වෙලා මේ කය හොඳට ඍජුව තියාගෙන අපි හැකිතා අපේ හිත මේ අතීත අරමුණු වලින් අනාගත අරමුණු වලින් බේර ගන්නවා. දැන් කල්පනා කරලා බලන්න අපේ හිත සාමාන්‍යයෙන් මොන අරමුණු වලද තියෙන්නේ? එක්කෝ අපි අතීතයේ අපි අපේ අතෙන් සිද්ධ වෙච්ච දෙයක් අපි එහෙම නැත්තම් හිතලා මතලා කරපු දෙයක් ගැන යම් යම් පසුතැවීම් ඔස්සේ නැත්නම් නැවත නැවත ඒ අරමුණම රස විඳින්න තමයි අපේ හිත ගත කරන්නේ. ඒ එකකම යා. එහෙම නැත්නම් අපිට යෙදিলা තියෙන යම්කි වැඩක් ගැන, වගකීමක් ගැන, අනාගතේ කරන්න ඉන්න කරන්න තියෙන බයක් ගැන හිත හිත තමයි එහෙම නැත්නම් ගත කරන්නේ. ඒකට අපේ අපේ මේ හිත ගත කරන කාල පරාශයන්, ගත කරන අරමුණු යම් පමණක විග්‍රහයක් කරලා බැලුවොත් අපිට මේ අතීත අනාගත දෙකේ තමයි අපේ හිත තියෙන්නේ. ඉතින් ඒක එක අපිට තියෙන මේ දුර්වලතාවයක්. ඊළඟට සාමාන්‍යයෙන් මේ කයට හිත ඇවිල්ලා තියෙන්නේ ඒ වෙනුවට මේ අනුන්ගේ කයක් ගැන තමයි සාමාන්‍යයෙන් හිතන්නේ. මේ Tamanට තියෙන කය ගැන සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඒ වෙනුවට මේ අනුන්ගේ කයවල් ගැන තමයි හිතන්නේ. ඊට මේ වර්තමානයේ අපි ඉන්න තැන ගැන නෙමෙයි ඉන්න තැන ගැන සිහියක් නෙමෙයි වෙනත් අනෙකුත් ස්ථානයක් ගැන තමයි අපේ සිහිය තියෙන්නේ. එතකොට මේ විදිහට වර්තමානයේ ඉන්නේ නැතුව අතීත අනාගත කියන අන්ත දෙකකට යනවා. ඊළඟට මේ තියෙන ශරීරය වෙනුවට අනුන්ගේ ශරීර වලට හිත යනවා. ඊළඟට මේ තියෙන ස්ථානය වෙනුවට වෙනත් ස්ථාන වලට හිත යනවා. ඉතින් මේ මේ මේ තුනෙන්ම අපේ හිත මුදා ගන්න ඕන. ඒ මුදා ගැනීමට තමයි අපි මේ මූල කර්මස්ථානය හඳුල්ලා දෙන්නේ. ඒතර මූල කර්මස්ථානයක් හඳුල්ලා දෙන්නත් අපි මුලින්ම කරන්නේ හොඳට කය පහසුවෙන් වාඩි කරවලා අපිට හැකි පමණින් වර්තමානයේට හිත ගන්නවා හැකි පමණින් මේ කයටම හිත ගන්නවා අනන් ගැන හිතන්නේ නැතුව මේ තමන්ගේ ශරීරයට හිත ගන්න උත්සාහවත් වෙනවා. මෙහෙම අරගෙන ටික වෙලාවක් ඉන්නකොට සාමාන්‍යයෙන් අපේ ලොකු සානංශය කියන්නේ මම දැන් මෙතන. මම කියලා කිව්වහම අනුන් කියන අය අයින් වෙලා. අර මම කියන ප්‍රදේශයට හිත යම්සි පමණකට කොටු වෙනවා. දැන් කියලා කිව්වහම අතීත අනාගත දෙකෙන් මිදලා වර්තමාන මොහොතේ හිත එනවා. මෙතන කියලා කිව්වහම බාහිරේ තියෙන අතන වෙන වෙන තැන් ගැන හිත යොදන්න නැතුව දැන් මේ වර්තමානයේ අපි රැඳිලා ඉන්න ස්ථානෙට හිත එනවා. ඒතකොට මම දැන් මෙතන කියලා අපිට මේක සංක්ෂිප්තව කියන්න පුළුවන්. මෙහෙම කරාට පස්සේ වර්තමානයට ඇවිල්ලා මේ කයට හිත ඇවිල්ලා තියෙනවා නම් ඒක ටිකක් මේ කයේ සිද්ධ වෙන යම් යම් ක්‍රියාදාමයන් අපිට දැනෙන දේවල් ඔස්සේ අපි හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. ඉතින් යම් කෙනෙකුට දැන් මේ කය ස්පර්ශ වෙලා තියෙන දේවල් දැනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේ යටිපතුල් පොළවේ ස්පර්ශ වෙලා දැන් තියෙනවා දැනෙන්න පුළුවන්. ඊළඟට කකුලක් උඩ කකුලක් තියා ඉන්නවා නම් එතන යම් යම් තෙරපීමක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උදරය ප්‍රදේශයේ සිද්ධ වෙන පිම්බීම හැකිලිම දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හුස්ම ඉහළ යන එක හුස්ම පහළ හෙළන එක ඕක දැනෙන්න පුළුවන්. සාමාන්‍ය මම මේ ප්‍රධාන අවස්ථා කීපයක් කිව්වේ. ඉතින් මේ වයින් කොයිකද Tamanට හොඳට ප්‍රකට වෙන්නේ කියන එක තමයි අපි මේ මූලකම්මස්ථානයක් කරගෙන භාවනාව දිගට ප්‍රගුණ කරන්නේ. කෙනෙක් එක්කෙනෙක්ගේ මූල කර්මස්ථානයක් තවත් කෙනෙකුට හරි නොයන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක එක්තරාන්දමක තමන් ගැන කරන පරිශ්‍රණයක්. දැන් මේ පොදුව තමයි දැන් මේ විස්තර කියන්නේ. ඒ නිසා තම තමන් බොහොම අවංකව උද්‍යෝගයෙන් මේ කටයුත්තේ යෙදিলা බලන්න Tamanට හරියන ක්‍රමය මොකක්ද කියලා. හොඳට ඉඳලා පట్టල වෙලා වාඩිලා ඉඳගෙන වාඩි වෙලා ඉන්නකොට Tamanට තේරෙනවා නම් හොඳට Tamanගේ මේ උදරයේ පිම්බීම හැකිලිම තේරෙනවා නම් අනේ ඒ ගැන යම් දැනුවත් වීමක් වෙන්න පුළුවන්. ඊළඟට හුස්ම ඉහළ පහළ යන එක මේ නාස්පුර ප්‍රදේශවල නාසයේ අග කෙළවරේ වගේ හොඳට හුස්ම ඉහළ පහළ යෑම ගැන සමන්ත සංවේදී වෙන්න පුළුවන් නම් අන්න ඒක අපේ මූල කර්මස්ථානයේ කරගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් මේ නාසය ප්‍රදේශයේ සිදුවෙන ස්පර්ශය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට හිත පවත්වන්න පුළුවන්කම හැකියාව ලැබිලා එයා ඒ ගැන කටයුතු කරනවා නම් අන්න ඔතෙන්දී අපිට පුළුවන් මේ සමත පැත්තෙන් යන්නත් පුළුවන් විදර්ශනා පැත්තෙන් යන්නත් පුළුවන් දැන් අතන ප්‍රශ්නේ අහලා තිබුණේ මේ දෙකේ කොහොමද සමතේ විපස්සනාවට යන්න වගේ කියලා ප්‍රශ්නයක් අහලා තිබුණේ. අපි එතෙන්ට එකපාරටම යන්නේ නැතුව මේ ක්‍රමානුකූලව මේ කටයුතු යෙදෙන හැටි අපි මුලින් තේරුම් ගන්න ඕනේ. දැන් මුලදී අපි හිතමු දැන් මේ ආරම්භක යෝගාවචරයේ දැන් එයා හුස්ම ගන්නකොට මේ හුස්ම ගන්නවා කියලා අර සක්මන් භාවනාවේදී කියලා දුන්නා වගේ මෙතෙන්දිත් මෙනෙහි කරන එක පහසුයි. හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. දැන් හුස්ම පිට ගන්නකොට හුස්ම පිට ගන්නවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කිරීම කියන්නේ මේ එක්තරා අන්දමක ආයුධයක්. මොකද අපේ හිත මුලදී සෑහෙන්න බාහිර අරමුණු වලට යන හැකියාව වැඩි. හිත නිරන්තරයෙන්ම බාහිර අරමුණු වලට යනවා. ඒ අරමුණු වලට යන යන ස්වභාවය අඩු කරගන්න තමයි අපි මේ මෙනෙහි කිරීම යොදාගන්නේ. එතකොට හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කිරීමෙන් ඒ කායික ක්‍රියාවලිය එක්තානන්දමක මානසික වශයෙන් අපි තහවුරු කරනවා ස්ථිර කරනවා ඊළඟට හුස්ම පිට කිරීමේදී ප්‍රශ්වාසයේදී හුස්ම පිට කරනවා කියලා අපි මෙනෙහි කිරීමෙන් අර කායික ස්වාභාවික ක්‍රියාවලිය අපි තවදුරටත් තහවුරු කරනවා එතකොට අන්න හිත තව ටිකක් කොට වෙනවා ඒ ඒකටම නිමග්න වෙනවා ඒකටම යෙදෙනවා මේ විදිහට අපි පටන් ගන්නවා එතකොට හුස්ම ඉහළ ගැනීම Tamanට හොඳට දැනෙනවා. අපි තුමු හොඳට නාස්කලවර දැනෙනවා, ස්පර්ශ වෙනවා. එතකොට Taman තේරුම් ගන්න ඔන්න හොස්ප ගන්නවා. ඊළඟට ඒ ක්‍රියාවලිය හොඳට අවසන් වුණාට පස්සේ ඔන්න පිටකරන ක්‍රියාවලියක් පටන් ගන්නවා. පිටකරන ක්‍රියාවලියේදී අපි යම් අවස්ථාවකදී ඔන්න හොස්ප පිට කරනවා කියලා අපිට මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. දැන් ක්‍රමානුකූලව බලන්න මේ වැඩේදීත් ක්‍රියාවලිය අනවශ්‍ය විදිහට සංකීර්ණ කරගන්න එපා. මේකෙදී මේ ධාතුන් පේනවාද අභිධර්මයයි ඒවා විවිධාකාර අනවශ්‍ය දේවල් මෙතෙන්ට දාන්න යන්න එපා. පුළුවන් තරම් තමන් දැනුවත් වෙන්න. තමන්ට දැනෙන දේ ගැන සතිය පිහිටවන්න. දැනෙන්නේ මොනවාද? දැනෙන්නේ මොන භාවනාවට අනුවද? මේක සමතයද? මේක විපස්සනාවද? කියලා අපි මෙතෙන්ද හිතන්න ගත්තොත්, සැක කරන්න ගත්තොත් අපේ භාවනාව අඩාල වෙනවා. අපි අනවශ්‍ය නීවරණයකට ආරාධනා කළා වෙනවා. ඉතින් අර ඔය විදිහට අපිට ඇති වෙන සැක මේ සමතේද මේ විපස්සනාවද මේ ප්‍රථම ධානයේද ඔය වගේ විවිධාකාර අපිට ඇති වෙන සැක අපිවම මේ බොරු වලකට තමයි දාන්නේ. සමහර ලාවට ඒක ප්‍රඥාවන්තකමක් නුවණක්කාරකමක් වශයෙන් තමයි මතුවෙන්නේ. හැබැයි අපි ඕකට අහලා ඕක ඇස්සේ ගියොත් අපි අමාරු වෙටෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න මේ භාවනාව සරලවන තරමට තමන් බොහෝම සරල මට්ටමක සැහැල්ල මට්ටමක හිතේ හිතේ සතුට රැඳෙන මට්ටමක පවත්වාගෙන ගියොත් අපිට හුඟාන් ගැඹුරට හිත ගෙනියන්න පුළුවන්. අපි මේකේ අනවශ්‍ය විදිහට සංකීර්ණ කරගත්තොත් අපිට ගැඹුරකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට දැන් මේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා හුස්ම පිට කරනකොට මෙනෙහි පිට කරනවා කියලා මෙනෙහි කරනවා. අතෙන්දී අර වම දකුණ වෙනුවට දැන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ හුස්ම ගනිද්දී කොහොමද මේ ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන්නේ? එන තමන්ට යම් පමණක උද්භවයක් ඇති කරලා දෙන්න පුළුවන් හිතට මං කොහොමද මේ හුස්ම ගන්න එක හුස්ම ගන්නවා වශයෙන් උත් හුස්ම පිට කරනවා කියන එක පිට කරනවා වශයෙන් උත් දෙක වෙනස් කරලා හඳුනගන්නේ කොහොමද? මොනවාද දෙකේ තියෙන වෙනස්කම්? කියලා අන්න පොඩි පරිේශනයක් හිතට දෙන්න පුළුවන්. එතකොට Tamanට යම් උද්‍යෝගයක් ඇති වෙනවා. හුස්ම ගනිද්දි මේ කොහොමද මේ හුස්ම රැල්ල Tamanට දැනෙන්නේ? හුස්ම පිට කරද්දි කොහොමද හුස්ම රැල්ල Tamanට දැනෙන්නේ? මේ දෙකේ වෙනසක් තියෙනවද? නැත්නම් මේ දෙකම එකද? කියලා අන්න Tamanට යම් පමණක ශ්‍රවීමක් කරන්න පුළුවන්. ඔය එක පැත්තක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ අග කෙළවරේම හිත පවත්වගෙන ඒ ප්‍රදේශයේම හිත පවත්වන්න පුළුවන් නම් හුස්ම ගනිද්දී හුස්ම ගන්නවා හුස්ම පිට කරද්දී හුස්ම පිට කරනවා කියලා සාමාන්‍ය මට්ටමකින් පවත්වාගෙන යන්නත් පුළුවන් නම් හිත පිට යන්නෙත් නැත්තම් එහෙම ගියාට වරදකුත් නැහැ. ඉතින් ඔය ක්‍රම දෙකේම හරහා ගිහිල්ලා අපිට පස්සේ අපිට ලැබෙන අත්දැකීම් අනුව තීරණය කරන්න පුළුවන් දැන් සමත පැත්තකට හිත ගිහිල්ලා තියෙන්නේ විපස්සනා පැත්තකට හිත ගිහිල්ලා තියෙන්නේ කියලා පස්සේ Taman ලැබෙන අත්දැකීම් ඔස්සේ තීරණය කරන්න පුළුවන්. හැබැයි මුල් අවස්ථාවේදී අපි ඔන්න දැන් සමත පැත්තෙන් යන්න ඕනේ, දැන් විපස්සනා පැත්තෙන් යන්න ඕනේ කියලා අපි අර පූර්ව නිගමන වලට එළඹිලා අපේ හිත ඒ ඔස්සේ ගෙනියන්න ගත්තොත් එක්තරා අන්දමක පෙර නිගමන වලින් යුක්ත වෙච්ච ගමනක් තමයි තියෙන්නේ. ඒක සුදුසු නෑ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒ වෙනුවට හිතට ස්වාභාවිකව වැඩෙන්න දෙන්න. අනවශ්‍ය තෙරපීමක් ආතතියක් හිතට මේ භාවනාව හරහා ඇති කරන්න එපා. බොහොම සරලව භාවනාවට ඉබේ වැඩෙන්න දෙන්න. Tamanට තියෙන්නේ අර ඊට යම් පමණක රුකෝදීමක් යම් පමණක පිට ගියොත් නැවත පාරට ගෙනල්ලා තබා ගැනීමක් තමයි වමනා වෙන්නේ. අපි ඉදිරියට සාකච්ඡා කරමු ඊළඟ මේ ප්‍රශ්න වාරවලදී මේවැ යම් Tamanට ලැබෙන අත්දැකීම් එක්ක මේවා තවදුරටත් සාකච්ඡා කරමු. අවසරයි පහඳුනේ ලිඛිත ප්‍රශ්න නම් අවසానයි. ඔව්. වාචික ප්‍රශ්න ආරම්භ කරමින් මට චූටි ගැටලුවක් තියෙනවා. ඔව්. මේ මූල කර්මස්ථානය ආනාපානේ නම් ඒක කරගෙන යන ගමන් ඒක පිම්බීම හැකිලීමට හැර වුණොත් අපි මොකද්ද ගත යුතු පියවර ඉදිරියට යන්නේ? ඔව් පිම්බීම හැරීම හැකිලීමට හැරවීම කියලා ඒක ඒකත් අවස්ථානුකූලව කරන්න වෙන්නේ. දැන් කෙනෙකුට හොඳට ආනාපාන සතියේ දැන් ආස්වාද ප්‍රස්වාසය කියන එකට හිත යොදනවා කියන භාවනාවට අපි සාමාන්‍යයෙන් සරලව කියන ආනාපාන සති භාවනාව. දැන් ඒකේ හොඳට යන්න පුළුවන් නම් හේතුවක් නැතිව පිම්බීම හැකිලීමට දාන්න අවශ්‍ය නැහැ. දැන් යම් කෙනෙකුට ආස්වාද ප්‍රස්වාස මේ ආනාපාන සතියේ උත්සාහවත් වෙලා ඒක හොඳට වැටහෙන්නේ නැත්නම් එකක් පිම්බීම හැකිලිම උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතියේ දෙනකොට යම් යම් සංකීර්ණතා මත වෙනවනම් සමාලාවට මොකද මේ ඇතම් යෝගීන්ට මේ ආනාපාන සතියේදී යම් යම් හිසේ දැන් ඕන්ට වඩා වීර කිරීම නිසා Tamanට අර ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරගැනීමේ හැකියාවක් Tamanට තාම නැති නිසා අනවශ්‍ය විදිහට වීරය යොදන්න ගිහිල්ලා සමාලාවට ඔලුවක් ඇක්කුම් ඇති වෙන්න පුළුවන් හුස්ම හයියෙන් ඉහළ පහළ ගන්නවා ගිහිල්ලා යම් යම් සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. ඔය වගේ යම් යම් ගැටලු සහගත තැන්වලදී අර ඒ ඒ මූල කර්මස්ථානයේ වෙනුවට මේ පිම්බීම හැකිලිම කර්මස්ථානයට යන්න පුළුවන්. ඉතින් ඒ අනුව අර යෝගියාගේ යෝගියා මුහුණ පාන යම් යම් අවහිරතා මගහරවා ගන්න එතකොට මේ කර්මස්ථානේ මාරු කරන්න පුළුවන්. මේ මිසක් ඉබේම මේක يعني සමහර වෙලාවට ඉතින් ආනාපාන සතිය දෙනකොට පිම්බීම හැකිලියමත් Tamanට තේරෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ආනාපාන සතිය Taman හොඳට යෙදෙනවා. ඒ දෙන අතරේ මේ පිම්බීම හැකිලියමත් දැනෙනවා. හැබැයි මූල කර්මස්ථානයේ වශයෙන් මුලදී එකක් තියාගන්න. මේ දෙකක් දෙකක් තියන් යන්න බෑ. මුල මම මේ කතා කරන්නේ තනිකරම භාවනාවට ආධුනික යෝගාවචරයේ සම්බන්ධයෙන්. ඒතකොට මේ ආධුනික යෝගාවචරයා එතකොට අර එක්කෝ මේ පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් තියාගන්නවා. එහෙම නැත්නම් ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන් තියාගන්නවා. ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන යනකොට ඇතැම් වෙලාවට පිම්බීම හැකිලිමක් දැනෙන්න පුළුවන්. නමුත් එතෙන්ට යන්නේ නැහැ. ආනාපාන සතියම ඉස්සර කරගෙන යනවා. හොඳයි. දැන් අපිට තව විනාඩි 10ක වගේ කාලයක් තියෙනවා. තව යම් යම් ප්‍රශ්න තියෙනවා නම් තමන් කරගෙන යන භාවනාව දියුණු කරගන්න ගැටලු නිරාකරණය කරගන්න යම් වමනාවක් තියෙනවා නම් අපිට සාකච්ඡාවේ දෙන්න පුළුවන්. ඇත්තටම මේ මේ භාවනා වැඩමුළුව හුඟක් කෙටි. ඇත්තටම ප්‍රධාන දවස් තියෙන්නේ 3යි. ඒ නිසා හැකිතරම් අනෙකුත් වැඩ කටයුතු බහා තබලා පුළුවන් තරම් උත්සාහයෙන් මේ දවස් කීපේ ගත කරන්න උත්සාහවත් වෙන්න. මොකද වැඩි කාලයක් මේ වැඩසටහනට නැහැ. ඉතින් තමන් බොහොම මේ තමන් යෙදිච්ච අනිකුත් මේ තමන්ගේ රාජකාර කටයුතු වලින් අතර වෙලා බොහොම අමාරුවෙන් ලබාගත්ත මේ අවස්ථාව කතා බහ කරමින් අපිට යවන්න එපා. ඒ වගේම වෙනත් අනිකුත් කටයුතු පොත් කියවීම ආදී අනිකුත් කටයුතු කරන්නත් එපා. වෙනත් වෙනත් භාවනා ක්‍රම මෙතෙන්දි මේ කරන්න යන්නත් එපා. පුළුවන් තරම් මෙතන මේ කියලා දෙන ක්‍රමය විශ්වාසයෙන් යුක්තව කරන්න දවස් 3යි එහෙම නැත්නම් 4යි තියෙන්නේ. තමන්ගේ පුරුදු වෙනත් භවනා ක්‍රම තියෙනවා නම් අපිට ඕනනම් ඒවෙන් යම් පිටුවහලක් ගන්න පුළුවන් නම් ඒවෙන් යම් සහයෝගයක් ගන්න පුළුවන් නම් තමන් කරගෙන ගිය යම් භවනා ක්‍රම ගැන ඕනනම් ඉදිරියට සාකච්ඡා කරන්න සාකච්ඡා වලට ඒවා ලියලා දාන්න. ඒ එකක්. අනිත් එක අපි මෙතෙන්දී විශේෂයෙන්ම සමත භාවනාවකට වඩා විපස්සනා භාවනාවකට ප්‍රමුඛත්වය දෙනවා. ඊළඟට හැබැයි එහෙමයි කියලා අපි එකපාරටම මේ විපස්සනා කරන්නත් බෑ. අපි ඒ නිසා මුලින් බොහොම සරලව මේ සතිය පිහිටවන්නේ කොහොමද? එළඹ සිට සිහිය ඇති කරන්නේ කොහොමද? සක්මන් භාවනාවක් කියන්නේ මොකද්ද? කියලා මේ අයන්න තමයි මෙතන ඉගෙන ගන්න. ඒ අයන්න හොඳට නිවැරදිව ඒ අකුරු ටික අර අකුරු හොඩි ඉගෙන ගත්තොත් අපිට ඒක පාවිච්චි කරලා වචන ලියන්නත් වාක්‍ය ලියාගන්නත් හැකි වෙනවා වගේ අපි මේ මූලික ටික ඉගෙන ගත්තා නම් නිවැරදිව අපිට ඉන් එහාට මේක වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මූලික දේවලුත් අපිට පැටලිලි සාගත නම් අපි එතකොට අවුල් වෙනවා. ඒ නිසා තමන් තමන්ට මූලිකව මේ භවනාව කරගෙන යන්න ගැටලු තියෙනවා නම් ඒවා කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒවා විසඳ ගන්න. මොකද භවනා කරන්න ගියාට පස්සේ මේක හරිද මේක වැරදිද කියලා හිතන්න ගියොත් ඒකම භවනාවට අරදරයක් වෙනවා. ඒකම භවනාවට බාධාවක් වෙනවා. ඒසත් තමන් කරගෙන යන භවනාව බොහොම නිවැරදි බව, සරල බව. ඒකේ කල යුතු දේ Tamanට නිවැරදිව වැටහිච්ච බව තහවුරු කරගන්න. Tamanට කිසිම සැකසහිත තැනක් මේ කරගෙන යන ක්‍රමය ගැන තියෙන්න බෑ. ඊළඟට තවත් වචනයක් මතක් කරන්න අවශ්‍යයි. මේ කරන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානයෙන් බාහිර වෙන කිසිම දෙයක් මෙතන නැහැ. ඒ නිසා අපි නිස්සරණ වණේ කරන භාවනා ක්‍රමය සතර සතිපට්ඨානය කියන රාමුව තුළ රැඳිලා තියෙනවා. ඒකිනුත් ආරම්භයේදී අපි කායානුපස්සනා කියන කොටසේ තමයි ඉන්නේ. කායානුපස්සනාව මුල් කරගෙන තමයි මේ භවනා ක්‍රමය යන්නේ. ඒ නිසා ආරම්භයේදී Taman තේරුම් ගන්න අපි මේ ගමන් කරන්නේ කායානුපස්සනාවේ. එතකොට ඒ සම්බන්ධයෙන් භවනා ක්‍රමය සම්බන්ධයෙන් සැකයක් ඇති කරගන්න එපා. මේක දහස් ගණන් යෝගීන් කරපු ක්‍රමයක්. අපි මේ අත්දහා බලන ක්‍රමයක් නෙමෙයි. දහස් ගණන් යෝගීන් අත්හදා බලලා දහස් ගණන් යෝගීන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ක්‍රමයක් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා ඒ ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා. ඊළඟට මහාශී ක්‍රමය කියලා අපි මේ තවදුරටත් මේකට පොඩි එක්තරා අන්දමක පහසුවක් ලබා ගන්න පුළුවන් මේ බුරුමේ වැඩ සිටිය මහසි ෂයඩෝ ස්වාමින් වහන්සේ මේ කායानुපස්සනාවේම තවදුරටත් අපේ හිත තබා ගන්න කරපු මේ උපක්‍රමයක් තමයි මේ මෙනෙහි කිරීම කියන්නේ. එතකොට මේ මහසි ක්‍රමේදී අපි මේ භාවනා කරන කාල පරිච්ඡේදී පමණක් නෙමෙයි. අනිකුත් හැම අවස්ථාවකම අපි මෙනෙහි කිරීමකට භාවිතා කරනවා. මෙනෙහි කිරීමකට භාජනය කරනවා. උදාහරණයක් කියනවා නම් දැන් මේ අත ඔසවනවා. ඒ ඔසවනවා කියන එක ඔසවනවා ඔසවනවා කියලා මානසිකාරයක් කරනවා. අත පහත් වෙනකොට පහත් කරනවා පහත් කරනවා කියලා මානසිකාරයක් කරනවා. අපි ඇවිදිනකොට එහෙම නැත්නම් සක්මන් මම මේ කියන්නේ සක්මන් කරන සක්මන් භාවනාවේ දෙන අවස්ථාවේදී නෙමෙයි. අනිකුත් අවස්ථාවකදී අපි දැන් ගානෙට ඇවිදිනවා ඊළඟට වෙනත් වැසිකිලි කැසිකිලි අවස්ථාවකට යනවා වගේ දෙයක් කියලා හිතන්න. එතෙන්දෙත් යනවා යනවා කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඇවිදිනවා ඇවිදිනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට තමන්ට සද්දයක් ඇහෙනවා නම් ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. එහෙනම් සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. වේදනාවක් දැනෙනකොට වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. ඒතර මහසී භාවනා ක්‍රමයේ තියෙන යම් ප්‍රධාන ලක්ෂණයක් තමයි තමන්ගේ හිත ඉබාගාට යන්න දෙන්නේ කොයි අවස්ථාවකවත්. කොයි හරි අවස්ථාවකදී තමන්ට මොනවා හරි හිතනවා නම් හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. අපි හිතමු Tamanට මේ කල්පනා වෙන්නේ ඊටාම වැදගත් දෙයක්. දැන් Tamanගේ රාජකාරී කටයුත්තේ තියෙන බොහොම අතිශය වැදගත් දෙයක් මේ කල්පනා වෙන්නේ. හැබැයි හිතනවා හිතනවා කියලා එහෙම්ම අතහැරලා දානවා. ওই තරම් වැදගත් දෙයක් වුණත් වැඩක් නැහැ. ඊළඟට Tamanට මේ දැන් අනාගතයේදී ගිහිල්ලා කරන්න තියෙන දේ මතක් වෙන වෙන්න පුළුවන්. කොයි තරම් වැදගත් දෙයක් වුණත් වැඩක් නැහැ. අපි මේ සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා මානසිකාරයක් කරලා අතහැරලා දානවා. එතකොට මේක මේ ආරම්භක යෝගියෙකුට තමන්ගේ හිත රැකගන්න තමන්ගේ හිත මූල කර්මස්ථානයේ පවත්ව ගන්න අතිශය ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ ක්‍රමයක් භාවිතා කරලා බලන්න තමන්ට පුළුවන් නැගිටිනකොට නැගිටිනවා නැගිටිනවා කියලා මෙනෙහි කරනවා. ඇවිදිනකොට ඇවිදිනවා කියලා මෙනෙහි කරනවා. සද්දයක් ඇහෙනකොට සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. යමක් දකින්නකොට දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා. වේදනාවක් දැනෙනකොට වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. යමක් හිතෙනකොට හිතෙනවා හිතෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට අපිට පුළුවන් මේ වර්තමාණයට හිත ගන්න. ඒ නිසා මේ විවිධ ක්‍රම මම හඳුල්ලා මේ යම යන යමක් කියුවේ මේ විවිධ ක්‍රම තමන්ගේ භාවනාවට යොදා ගන්න. යොදාගෙන පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වන්න. ආයානුපස්සනාවේ හිත පවත්වන්න. එතකොට මේ කෙටි කාලය හිස් වෙන්නේ නැතුව මේ කෙටි කාලය තුළදී ලොකු ප්‍රයෝජනයක් මේ බින්දුවට අරගන්න පුළුවන් වෙනවා. හොඳයි. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපි අපේ ධර්ම සාකච්ඡා වාරයේ අදට નિયમિત ධර්ම සාකච්ඡා වාරය මෙතකින් સમાપ્ત කරමු. ඊළඟට අපි නැවතත් සවට සවස් 5ට ධර්ම දේශනා වාරයක් සඳහා මෙතෙන්දී මුණ ගැහෙනවා. ඉතින් මේ කියපල කියලා දීපු උපදේශ හැකිතාක් අවංකව යෙදিলা කැප වෙලා තමන්ගේ භවනාවට යොදා ගන්න මේකෙන් අනිවාර්යෙන් මේ ක්‍රම හරහා මේ පිඟුතුන්ට තමන්ගේ හිත මෙල්ල කරගන්න හිතේ ඔය සතිය සමාධි කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න අනිවාර්යෙන් ලොකු පිටුවහලක් හම්බ වෙනවා. නිසා විශ්වාසයෙන් යුක්තව මේ ගමන යන්න මොනදී යම් යම් බාධා එල්ල වෙන්න පුළුවන්. හැබැයි වීරිය තියෙනවා නම් කැපවීම තියෙනවා නම් අපිට මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනයේ තියෙන මේ ශක්තිය නිසා අපිට මේ සියලු බාධාවන් ජය ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාට මේ සියලු බාධාවන් ජයගෙන මේ භාවනා අවස්ථාව එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහන සාර්ථක සාර්ථක කරගෙන තමන්ගේ සිත දියුණු කරගන්න මේ ඉදිරි දවස් කීපය තුළදී තව තවත් ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා